පෙරවරු 9යි වෙනාඩි 4යි ජාතික ගුවන්විදුලියේ සංරක්ෂණ පුස්තකාලය ඇසුරින් ගෙනෙන අතීත මතකාවර්ජනයයි මේ. පිය සටහන් අතීතයේ සුඳුරු නිමෙවුම් ඔබේ සවනට මතකාවර්ජනයක් ලෙසයි. දශක කිහිපයක් පුරා නිෂ්පාදනය කෙරුණු වැඩසටහන් බොහොමයක් අපේ සංරක්ෂණ පුස්තකාලයේ තැන්පත් වෙලා තිබෙනවා. මේ අනගේ නිෂ්පාදන වලින් ඔබේ මනස පුබුදුවාලීමයි අපි පියසටහන් ඇසුරින් බලාපොරොත්තු වෙන්නේ. කලාවෙන් පුළුවන් මිනිස් චින්තනය වෙනස් කරන්න. මොකද හිතන්නේ ඔබ? මීට දශක ගණනාවකට පෙරදී අද වගේ කලාව තාක්ෂණය සමග දියුණු වෙලා තිබුණේ නැහැ. අතීතයේ ග්‍රැමෆෝන් යුගයට අපි ගියොත් කවි, විරිඳු, නාට්‍ය, බණ, පිරිත්, ගීත මේ හැමතේම තැටිගත වෙලා තමයි තිබුණේ. අද පියසතහන් මුල් අධියර අපි වෙන් කරනවා මේ ග්‍රැමෆෝන් යුගයට. අහමු ග්‍රැමෆෝනය ආරම්භයේ සිදු වී ප්‍රචලිත වීම පිළිබඳව නිෂ්පාදනය කෙරුණු පුස්තකාලය වැඩසටහන. මදයි මදයි හාපුරයි කියලා රස්සාව බලන්න යන්න. එළියට දැක්කා. හා? ඇයි වදී මේ අප්පේ නේද? හා? ඇයි වදී මේ නැනික නේද? බොලන් නැනික උඹලා කියලා දන්නවනම් බං මං එක සැරේට 10000ක් විතර ඇත්තෙනවනේ. ඒක නොවේ අප්පේ. කොහෙද මේ කලබලේ? ඵලයන් බයි යන්න. උඹ ඉඳන් මට උචිලි කිසි කිසි ගාලා පුතිකාවලා ඒක ලොකු මහත්තයා දැකලා මට දුන්නා නේද උඩම කිච්චේයි දැක්කේ. අපේ sannivedana මාධ්‍ය අතරට ග්‍රැමෆෝනයක් උනේ මේට අවුරුදු 85කට පමණ පෙර. ඒ ග්‍රැමෆෝන් යන්ත්‍රය ලංකාවට ගෙනාවට පස්සේ අද ජනප්‍රියව පවතින ශ්‍රව්‍ය මාධ්‍ය තුළින් ඉටු කරන කාර්යය එදා ග්‍රැමෆෝනයෙන් සිදු කරනවා. ග්‍රැමෆෝන් යුගය විද්වතුන් අතර නානාවිත මතිමතාන්තර ඇති කළ එකක්. මේ යුගය පිළිබඳව පර්යේෂණාත්මක කෘතියක් කළ ආචාර්ය සුනිල් ආර්යරත්න. ක්‍රිස්තු වර්ෂ 1904 දී ග්‍රැමෆෝනය ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත වුණා. එවාකය හැඳින්වුණේ කතා කරන මැෂිම යන පදයේ. ඒ talking machine යන ඉංග්‍රීසි පදය එවාක සිංහලට පෙරලාගත් ආකාරය. ග්‍රැමෆෝන් ගීයුගේදී පැටියට නැගුණේ ගීත පමණක් නෙවෙයි. ග්‍රැමෆෝන් කවි ග්‍රැමෆෝන් දිරිඳු, ග්‍රැමෆෝන් නාටක, ග්‍රැමෆෝන් විකට ජවනිකා, ග්‍රැමෆෝන් බණ දහම්, ග්‍රැමෆෝන් පිරිත් ආදී මෙන්ම අනගාരിക ධර්මපාල, වලිසිංහ හරිචන්ද්‍ර ඈ ජාතික වීරවරයන්ගේ ග්‍රැමෆෝන් කතාද ජම්ෆෝන් සැටි වලින් අපිට අසන්න පුළුවන්. මොනෝනෝ ජිමෝනෝනෝ ඒ රත්තාලු ටික උරච්චි කරලා ගනින්කෝ. ඇයිසක් කොලේ මොකද මේ මූණකට ඉදිරිලා? අපෝයි බා ඉංග්‍රීසි පිළිවෙලට වැඩ කරන්න ගොහින් කන්සෙට බොස්සාදු යදුනා බා එක පිටේක බලාපංකෝ ජිමෝනෝනෝ මගේ කන්දක තියනවාද කියලා. හැබැයි ඉතින් මෙච්චර ගුටි කාලා ගෙදරාවේ අන්ති එකක්වත් දාන්න නතු. කෑනෝ ගායෝ දියොන්නෝ පුරච්චි කරලා ගනින්කෝ. හැබැයි පාලයි මොකද ඉංග්‍රීසි පිළිවෙලට වැඩ කරන්න ගිහින් ගුටි කාලා? යෝ දියොන්නෝ පුරච්චි කරපංකෝ මට වෙච්ච කතන්දරේ මම කියලා. ආචාර්ය සුනිල් ආර්යරත්නයන් පවසන පරිදි ග්‍රැමෆෝනය ගීතවලට පමණක් සීමා වෙලා නැහැ. අද දක්නට ලැබෙන බොහෝ අංග ඒ යුගයේද ග්‍රැමෆෝන් තැටිවල අන්තර්ගත වුණා. මේ අතුරින් ග්‍රැමෆෝන් නාට්‍ය දක්වා විකාශනය වුණේ ග්‍රැමෆෝන් පැටියට නැගුණු සංවාද බව සිතන්නට පුළුවන්. කොළඹට ගියා රස්සාවක් හොයාගන්න. එතනදී හම්බුණා බං ජුවානිස් බාස්. ඒ මිනිහා මාව අතින් ඇදගෙන ගියා බං කාර් එකක් ගන්නදේ කියලා ඕන් ගිහින් සුදු මහතුරුවගේත් එක්ක එහෙම කතා කරලා ගත්ත බං තඩි කාර් එකක් අරගෙන අපි පාරට ඇවිල්ලා ඕන් ඔක්කොම ශබ්ද කරාගෙන එනකොට පැන්න බං ඉස්සරහට පොලිසිය මහත්තයෙක් ඈත්ව කාර් එක කිව්වා. ඒක පාට ඩෑම් පූල් අර පාරයිනේ තියෙන බෝඩ් පිළිවෙලට උඹලා වැඩ කෙරුවේ නැත්තම් උඹලාව චාර්ජ් කරනවා කියලා කිව්වා. එතකොට ජොහානිස් මා සැලියුට් එකක් දාලා ඕල් රයිට් සර් කියලා යන්න පටන් ගත්තා. විතරයි බං බෝඩ් එකක් දැකලා ජබස් කියලා බ්‍රේක් ගහලා ඔන්න බං කාර් එක නවත්තලා. නවත්තලා ඒක බලනකොට ඒක ගහලා තියෙනවා සයිලන්ස් කියලා. මොකද සයිලන්ස් කියන්නේ? සයිලන්ස් කියන්නේ ශබ්ද නැතුව යන්නේ කියලා. ඉතින් අපි කරාපු වැඩේ කාර් එක ඇන්ජිමත් නවත්තලා තල්ලු කරාගෙන යනකොට ඕම්බන් තවත් එක ගහලා තියෙනවා ඩබල් බෑන්ඩ් කියලා. ග්‍රැමෆෝන් තැටියෙහි වාදන කාලය සලකා බලමින්ද සව්‍යගෝචරත්වයට ප්‍රමුඛස්ථානය දෙමින්ද රචනා කරන ලද ග්‍රැමෆෝන් නාට්‍ය ගුවන්විදුලි නාට්‍යයට පූර්වාදර්ශයක් සපයන්නට ඇතැයි සිතන්නට පුළුවන්. ඓතිහාසික කතා, ජාතක කතා සහ කාලීන සමාජ විවරණ මෙම නාට්‍යවලට තේමා වුණා. නිශ්ශංක මල්ල රජු දවස ශ්‍රීපාද වන්දනාව ආරම්භ වීම පිළිබඳව ජනප්‍රවාදයේ එන කතාවක් ඇසුරින් සැකසුණු ශ්‍රීපාද විස්තරය නොහොත් කොටාගේ වාසනාව නැමැති නාට්‍යය කොලොම්බියා තැටි දෙකක කොටස් හතරක් වශයෙන් ඇතුළත් කොට තිබෙනවා. සී වීරසේකර විසින් රචිත මෙම නාට්‍ය කොලොම්බියා ඩ්‍රමැටික් පාටි නැමැති නාට්‍ය කණ්ඩායම විසින් තැටියට නගනු ලැබුවා. නිශ්ශංකමල්ල රජුන්ගේ මල් විහනෙහි මල් සුරුන් ඇල්ලීමට ඉදිරිපත් වූ අත්පා නැති කොටෙකුගේ මාල්ගෙන් සුරුන් අල්ලා ගැනීමත් එමගින් ශ්‍රීපාදස්ථානයට යන ගමන් මඟ සොයා ගැනීමත් පිළිබඳ කතා පුවතක් මෙම නාටකයෙන් පිළිවෙනවා. ගණිව් චූලෝත්‍රිං වෙතින් රත්න පරියන්තිය පැහැර ගණිව් යුක්ති නොදන්නා මයිලන්වනි මංගල දායද වශයෙන් ඔබ සතුටින් මාලා රත්න පරියන්කේ දිව්‍ය තත්ත්ව ස්මරිමි. හැකිනම් පරාක්‍රමෙන් සර්ජිතව සටන් ජයගෙන රත්න පරියන්කේ සතුට කර ගනිව්. එසේනම් සේනාවුනි සටන් අරබම්. ප්‍රතිවිරුද්ධ යුද්ධයට පස්සාදී සේනා නැසල් රක්ත නාග රුධිරෙන් කල්යාණි භූමිය සෝදා මාන්ත්‍ය මහ පෘථිවියේ ජූලිහා මිශ්‍ර කරව මහානර්ග රත්න පරියන්ති අප සතු කරගනි නැසල් ඡන්ද සතරංගේහි සීදී නැසල් මහෝදරින්ගේ සේනා ගනි විස්ම ජනක සත්‍යයක් අන්ධකාරයක් ඝන අන්ධකාරයක් බලවත් අන්ධකාරයක් නමෝ ශ්‍රී සම්බුද්ධාය නමෝ ශ්‍රී සම්බුද්ධාය ආස්තරී ආලෝකයක් සිල්දාසක් නැති කලක් මෙන් ඝන අන්ධකාරයේ විනිවිද විහිදෙන අපූර්ව ආලෝකයක් ආපදෙස බලව් සමනක් රැස් විහිදෙමින් සාන්ත මහිමින් පූර්ණ මහාවීර තාපසෝත්තමෙක් නිලම්බරේ කාලෝක කරමින් වැඩ සිටි නිත්‍යම වූ ආස්තරී දර්ශනය කරව් නමෝ බුද්ධාය නමෝ බුද්ධාය සම්මා සම්බුදු රජ සූලෝදරණී අනිස්තිර වූ වස්තු තණ්හාවෙන් සිදුවන සාස්ත්‍ර සංඛ්‍යාත ප්‍රාණින්ගේ මහා විනාශය සංසිඳාලීමේ සමත් වූ කරුණා සාගර සම්බුදු රාජානන් ඉදිරියේ අප වෙන්නන් සටන් කර ගැනීම යෝග්‍ය නොවේ. ඒ හේයින් බැනනුවනි ඒසා විනාශයක් සිදු කිරීමේලා හේතු මේ රත්න පරියංකය මහා වීරයන්න් හිතසප පතා පූජා කරමෝද? මයිලනෝනි ඔබ කීවේ සත්‍යයේකි. මේ රත්න පරියංකේ පූජා කර අප දෙපක්ෂ සමගිව සාමය ස්ථීර කරම්ම ප්‍රභාෂර රශ්මි ප්‍රවාහයෙන් කාන්තිමත් උත්තමයන්න් වහන්සේ විශේෂෙහි මේ රත්න පරයන්කේ පූජා වේවා සාදු සාදු සාදු බෑනනුවනි අප මිත්‍ර මණ්‍යතික නාරජනන් සහ මමද බුද්ධානු ශාසනාවෙන් පැහැදුණෙමි. ඒ හිංසිය පුත්‍රය මම ඔබට මෛත්‍රී කරමි. කල්යාණි රාජධානිය දැහැමෙන් සමෙන් පාලනය කරව. ගෝයුම් ගෝ ධර්ම රාජානන් විසෙයි මහාදන් පවත්වා සිල් රක්ෂා කරමි. රජසප ආලය මාසිකින් තුරන් වී දිව්‍ය රාජේ දිව්‍ය රාජේ දිව්‍ය රාජේ කුමන සමන් දිව්‍ය රාජානෝ මංගල කෝලාලෙන් දෙවියන් පිරිවරා නිරම්බරේ ඒ කාලෝක කරමින් මෙහි පැමිණි. නමෝ තස්ස නමෝ තස්ස ආතෝ සම්මා සම්බුද්දස්ස මේ මහා මුනිంద్రයන්න් වහන්සේ දසදාගත් සත්වල නිවාසී දිව්‍ය මනුස්ස නාග රාක්ෂස සිද්ධ විද්‍යාධරාදී අනන්ත සත්ත්ව සමූහයට වන්දනා කර පිළිසිත කරගන්නම සඳහා සමන්ත පුදානුබද්ධ ඉන්ද්‍රනීල මාණික්‍ය මසගේ සුගත් ශ්‍රීපාද පද්මේ පීඨව වදානසේක්වා නමෝ ශ්‍රී සම්බුද්ධාය චූලෝද්‍රේනි සුගතේන්ද්‍රයන්න් වහන්සේ සමන් දේවාරාධන ඉවසා වදානසේක උන්වහන්සේ ලංකාදීපිත වැඩවදාලා දීත්‍යා ගමනීය සීපත් වීම සඳහා මෙවන් මහා නර්ගරත්න පරියන්තය නිදන් කර පස්වා දහසක් කල් මුළුල්ලේ සකල ලෝකවාසී සත්වයන්ට වැඩ පුදා නිවන් සපසාදා ගැනීම සඳහා කල්යාණී නමින් මහා චෛත්‍යයක් නිර්මාණය කරමෝද යහපති මයිලනුවනි නමෝ ශ්‍රී සම්බුද්ධාය ආස්තරයේදී බලව ආස්තලයේ දීප්තිමත් සූර්ය රශ්මි කදම්බේ සෞම්‍ය බවට පත්විය නමෝ ශ්‍රී සම්බුද්ධාය සමන සුගන්ධ මන්ද මාසය නිසා අමන්දානන්ද පීතියෙන් සිත් සතන් සුබෝධ විය මහා ආස්තලයේ නරබව සමන් දිව්‍ය රාජෙන්ගේ ආරාධනයේ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ පන්සියක් පන්සියක් මා රාතුන් පිරිවරා සමත කූටාභියුක ඉද්දෙන් වඩිනා ආශ්චර්ය ලීලාව බලව්. මම්තා සතරවන් සිත් සතර සත්‍යයන් හිත වැඩ පිංස මාගේ මේ විමානාන්තර ඉන්ද්‍රනීල මාණික්‍ය මස්තකයෙන් මංගල ලක්ෂණ සම්බද පූජාති පූජ්‍ය සීපාද පද්මේ පීඨවා වදාළසේක මාගේ ප්‍රීතිය නිමින් නොමැතේ සුරංගනාවනි ගයව භක්ති ගීත ගයව සාක්‍ය මුනි සීපා සමල නමාමි දේවාති දේව වූ ජිනේන්ද්‍රයන් වහන්සේ දිවාවිවරණය සඳහා දෙවියන් විසින් සර්ජිත දිව්‍ය විමානයක වැඩ වදාරන තේක සාදු දිව්‍ය රාජාංගනි ශ්‍රී ගෞතම ශ්‍රී පාදාන් ස්පර්ශයෙන් තුකර සුද්ධ දිවාගවා මනුෂ්‍යපාදයෙන් අප වෙත නොයින් පිණිස ආරක්ෂා කර වදාළමනවා යාළුවනි දෙව්ලොව පර සතුකුසුම් හා නිස්සංක රාජෝද්‍යානයේ සමන්මන් නෙලා ශ්‍රී පාද පත්මේ තරසා පූජා කරමු සාක්‍ය මුනි ශ්‍රී පාදකර නමාමි ශ්‍රී තුම් සාක්‍ය මුනි ප්‍රීතිසීනි සංගමහිපාල ආනන් වහන්සේ වඩිනාසේක. උද්‍යාන පාලකය සමදා ලීලෝපේතෝ විනේ බබල සවන් පුෂ්පය කවුරුන් විසින් නෙලාගෙන යන්නවද? ගැටියාට සමා කළ මෙනෝ දේවයන් වහන්සේ උද්‍යානයේ මුළු රාත්‍රී කාලයම ලිසියාකාර ආරක්ෂා කළමුත් විස්මේ ජනකාන්දමින් සමල්මල් අතුරුදහන් වී යයි. දේව ස්වාමිනී මේනම් අභිදාසකි. අමාත්‍යය මින් පෙරණ ඇසූ විරු විස්මේකි. උද්‍යාන පාලකයාගේ කීම සත්‍යද හැකි. පහා බෙරහ සුවාසුර ඇල්ලීමට විධාන කරව. යහපති දේවයන් වහන්සේ ඔහො මේ අනබරේ මොකක් ගැනද? ආ දෙයයන්ට පළච්චාරේ අනබරේ නැවැත්ති අතපය නැති කොටෙක් නොවැ. අනබෙරේ මොකක් ගැනද? අනබෙරේ ගැන අහලා පලක් ගන්න පුළුවන් දැවුන් නෑ අතපය නැති කොට තමුසෙට. අතපය ගැන ඇති කතාව කුමක්ද? අනබෙරේ අදහස කියා සිටිනවා. සීතිසීනිස්සංග රජුරුවන් වහන්සේගේ සමන් මල්ලුවේනේ මල් කඩාගෙන යන සොරු වැල්ලීමට හැකි සමිතෙකුට ඇතෙක් බලන වස්තුව තෑගි ලැබෙන බව දන්වන රාජානඥාව තමයි මේ. ආ ඒක තමයි මට පුළුවන්. Taman දෙයියන්ට බලච්චාවේ පුළුවනේ කිව්වා. ඔව් පුළුවන්. හදාට අතපය නැති කොට තමුසෙද පුළුවන් දුන්නේ ඔරුවල්ලන්න රාජදනුවන් ඔය පාඩුවේ ඉන්නවා හොඳයි. වැඩි කතා කුමටද සොරුවල්ලා ගන්න ඕන නම් රත්තුමා ළඟට මාව අරන් යනවා. ඔය රාජාඥාවේ අතපය ගැනත් කියලා තිබෙනවාද? ඔව් ඒකත් ඇත්තයි. දැන් ඉතින් කවුරු හරි නොගෙනිච්චොත් මට රාජ උදාස්නේ ඒ නිසා මේ කොටේ ගෙනින් මම බේරෙන්න ඕන. එහෙනම් එනවා යන්න. එන්ට පුළුවන් නම් මෙහෙම ඉන්න නෑ. ඔය බෙරෙව්ඩ මාවනක් ගාගෙන බෙරෙ කරේ කරේ දාගෙන රජතුමා ළඟට මාව අරන් යනවා. ආ මොනවා කරන්න නජිමුකෝ මා කරපිටුවත් හැබැයි මේ කොට උන්නේ වාසියක් කාර්ය වුණොත් මාත් සලකන්ට ඕනේ. දෙවියන් වහන්සේ අවසර මේ කොට මිනිසයා උයනේ මල් ලෙලාගෙන යන සොරු ඇල්ලීමට හැකි බව පවසයි. මොහු එසේ මහරජාණන් ඔබ වහන්සේගේ උද්‍යානයේ මල් නෙලා යන සොරු ඇල්ලීම සඳහා පැමිණියෙමි. නොඑසේ වීනම් රාජ දඬුවමට යටත් වන්නේමි. අමාත්‍යය මොහුගේ බස් ඉර්ජුවේ මම මොහු ගැන ප්‍රසන්න වෙමි. කෙදින්න කෙදී සොරු අල්වා දෙන්නේද? ඒ සඳහා ඔබට කුමක් අවශ්‍යද? වහා පවසව. මහරජාණන් වහන්සේ උයනේ පැලක් තනා දුන මැනවි. සත් දිනකින් මල් නෙලා යන සොරු අල්වා දෙන්නේමි. දේවයන් වහන්සේ ඒ සද්දිනේම හිතබඩ පුරා ප්‍රණීත රාජභෝජන ලැබෙන්න සලස්වනු මැනවි. අමාත්‍ය කාර්ය සංවිධානය කරදෙව සද්දිනකින් තොරණ පෑවේ නම් තොප රාජ දඬුවමට යටත් වන බව සිහි සබාගත වේ. මහරජාණන් බස් මුදුනෙන් පිළිගන්නේ. අහා පුන්සඳ පායයි නිල්වලා තුරින් සඳරස් විහිදී මයි කාන්තා ප්‍රීති සිනාවෙන් සැනසෙන්නේ. අත්පා නැති මම කෙසේ නම් සරුවල් වන්නේ. නමුත් සරුණෑල්ලු හේනම් මරණය ඒකාන්තයි. එහෙත් මේ ලෝකේ අතපය නැති කොටෙක්ව ජීවත් වීමට වඩා සත් දිනක්වත් රජ සැප විඳ මලක් කමක් නැහැ. ඒ නිසා දැන් ඉතින් යන ලෝකෙට වැඩක් සිද්ධ වෙන්න නිතර දෙවේලේ මා විසින් පුරුදු කරන ලද සතිපට්ඨාන සාන්ති ධර්මයේ සත්‍යයනා කරන්න. ලෝකේ ප්‍රීති සින්දියයි මරු වෙසා සමජනා ලෝකේ ප්‍රීති සින්දියයි ඕ මේ පැරතුලින් මේ මధుරනාදේ වීදේ පුණ්‍යවන්තේ සියුම්යන්ට නිර්වාණින් ධම් සද්ධානා කරන ඔබ දැකීමට අප සිත ඇත්තම පිටතර විද්ධම් සද්ධායනය කළමනේ. මම අත්පානති කොටක් මේ පිටතට පැමිණෙන්නේ කෙසේද? අත්පානති කොට අහෝ ඛේදේකි. මధుරස්වරෙන් ධම් සද්ධායනා කරන ඔබ අත්පානති කොට දෙවතින් පාවා කනගාටුකි. අහෝ ඔබ අත්පානති උනේ කෙසේද? මෙසේ ප්‍රශ්න සන්නා වූ යුස්මතුන් කවුරුද? අපි දිව්‍යාංගනාව වම්ම. ඔබේ අත්පානතු අන්දම් දැනගනු කැමැත්තේ. විහාරයේ ධම් පොත් කියවමින් සිට නිවසට පැමිණි විටකදී මාගේ එක කුසහොත් සහෝදරයාගේ ඒ ප්‍රේමණීය භාර්යාව පාපිස්ස අදහසින් මා රවටන්ට තත් කළමුත් ලෝක පාපයට බිය වූ මම සැනකින් පලා ගියමි. ඉන් කෝපයටපත් ඒ මාගේ රූපත් නෑනන්දී අප සොයුරා මායමින් මුලා කරවා මාගේ හස්තපාද කැප්පුවි. එතෙක් සිට මම ආත්පා නැති කොටෙක්ක ජීවත් වෙමි. පුණ්‍යවන්තේ එසේනම් මාගේ දිව්‍ය තලුව මේ දොරතුලින් පාන්නේ. තුනුරුවන් ගුණ මෙනෙහි කර ස්පර්ශ කර තනි. ඔබට හස්තපාද ප්‍රතිලාභය සිද්ධවන්නේය. ප්‍රීති ප්‍රීති හස්තපාද ලදිනි. සලුවත් හරින්නමි. සලුවත් හරින්නමි. සලුවත් නොහරින්නමි. රාජ නියෝගයෙන් උයනේ මල් නෙලා යන සොරු වැල්ලීම සඳහා පත්ව සිටිමි. සුරංගනන් වූ තවේලාවේ උද්‍යානයට ඇතුළු දෙවින් පරීක්ෂා කටයුතුයි. නිශ්චලව සිටිමි. මා කී වදන්නසා බියපත් සුරංගනෝ පලා ගියා වූ. අමාත්‍යය බලව. මුරසලේ දුරමිත කොටා පැනගොස් න්යාව බලව. අරින පුරුෂයා කවරෙක්ද වහා උසිර භාරයට ගනි. මහරජාණන් වහන්සේ සමාවී වදාළ මැනවි. සමන් මල් නෙලාන සොරුගල්ලීමට පැමිණි කොට මම වෙමි. මහරජාණනි මේ නම් මාස්ටර්යෙකි. අත්පා නොමෙති උයනට පැමිණි මොහොත දැන් අත්පා ලැබී තිබේ. දෙයයන්ට ඔප්පු වෙච්චාය මේ කොට හුන්නේ නේ නං. කොහමද කොට හුන්නේ කොට අතපය දික්ුනේ ශබ්ද වෙනවා. හොඳමයි. බුදුමයි. විස්මේකි. එම්බා පුරුෂය අත්පානතු උයනට පැමිණි තොපට අත්පා ලැබුණේ කෙසේද? මහරජාණනි රාත්‍රී කාලයේ සුරංගනන් පැමිණ සමන් මල් නෙලද්දී මම ධර්ම සජ්ජායනා කළෙමි. එයාසා සතුටටපත් සුරංගනෝ පිටතර විධර්ම සජ්ජායනා කිරීමට මගෙන් ඉල්ලිය. මම අත්පා නැති කොටෙක් දැව දැන්නේ. එවිට මේ දිව්‍ය සල්ව දොරතුලින්ලා ඒ ස්පර්ශ කරන්ට ආය කීවා. අසිරිමත් මේ දිව්‍ය සල්ව ස්පර්ශ කළ සැනින් මාගේ නැති වාස්තපාද නැවී ගියේ. කොටාගේ වාසනාව. දේවන් වහන්සේ සල්ව නැතිව සුරංගනන්ට දෙව්ලෝ යාම හැකි බැවින්. ඕතම උයනේ සැඟවියට දිව්‍ය සල්වට සුණු දුමැල්ලුවොත් දිව්‍යාංගනාව අප ඉදිරියට පැමිණෙනු නිසාක අමාත්‍යය චන්දනාදී සුගන්ධ ද්‍රව්‍ය ගෙන්වනු මේ දිව්‍ය සලුවත් යම්කිසි දිව්‍යාංගනාවක් ඇතනම් අප ඉදිරියේ දැర్శණය වේවා පාදේ සාන්ති සීනි සුංග වන්දනා තේ වැති ශ්‍රී පාවන්දනා සඳහා මල් නෙලාගෙන යෑම ගැන විරුද්ධමයමි. එහෙත් ශ්‍රී පාද වන්දනාභිලාෂී අපටත් මඟ සලකුණු පවසා දෙන්න එනම් සලුව තොපට අස්වේ. භූපාලයන්නි සමන්ත කූටේ දක්වා වීදී ඇති මාර්ගයේ සලකුණක් සතෙන් සමන්වල් වගුරා යන්නේ. ඒ සලකුණ සලකා දැන පෙන්න ශ්‍රී පාද පත්නේ වන්දනා කළා. සාදු සාදු තුරංගනාවෙනි. එසේ කරන්නෙමි. අමාත්‍යය පංච තූර්යනාද සහිතව සකල විද පූජා භාණ්ඩයන් සම්පූර්ණ පෙරහරින් ශ්‍රී පා වන්දනා ගමන් වා සංවිධානය කරව. දේවයන් වහන්සේ අපි මායිමේ ගෙවදන් සමනල කන්ද මුදුනට පත්ව සිටිමු. බලව අමාත්‍යය අපට මග සලකුණු සැලසූ සුරාංගනාව මෙහි පැමිණේ. මහේ පාලයන්නි තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාද ලාංඡනයේ සිත්තේ වැඳපු සා පින් රැස් කරගෙන එම පින් අපට දානමෝදන් කරවමු. සාදු සාදු සාදු. යානතෝ ගගනතෝ මුනියන්ත ගන්වා දත්තේ චිතං කවරණං කලපාදලන්නං ලංකාමහී වරමදු මකුටෝපමානං වන්දාමහේ සුමනකූඩ සිලුච්චයන්තං ඒ ශ්‍රීපාද විස්තරේ නොහොත් කොටාගේ වාසනාව ග්‍රැමෆෝන් නාට්‍ය ශිල්පීන් 1940 දී සාලේ අශෝකමාලා පිම්පුවත ඇසුරින් සකස් කළ ශාලී අශෝකා නාට්‍ය එච්.එම්.බී ලේබලය සහිත තැටි පහකින් යුක්ත දීර්ඝ නාට්‍යයක්. මෙහි ශාලී ලෙස විල්බට් පෙරේරාද, අශෝකා ලෙස සෝමකාන්තාද, දුටු ගැමුණු ලෙස ලෝරන්ස් පෙරේරාද, සුගලිකා ලෙස ඇනි බොතේජුද, මනේය ලෙස ඩොන් බෙනඩික්ද චරිත නිරූපණය කර තිබෙනවා. එල්.ඒ.ජී. පෙරේරා විසින් රචිත මෙම නාට්‍ය පුහුණු කර ඇත්තේ එච්.ඩබ්ලිව් රූපසිංහ මාස්ටර් විසිනි. චණ්ඩාල කෙල්ල දුගද හමන බෙල්ලාගේ වටිනා මුතු ඇටය පිළිකුල් කොට එය ඉවසලන්නු කවරහුද මින් පෙර මා කිසි කලක නොදුටු සෝබනු වන දෙව්ලිය සිගේ නම කුමක්ද දෙමව්පියෝ කවුද තී අස්වාමිකද නොයසේ නම් සස්වාමිකද ස්වාමීන් වහන්සේ මගේ නම දේවිය මම චණ්ඩාල දුවකි දේවී අශෝකා මාලා දාමයන් ගොතන්නා වූ සිත මම අශෝකා මාලා දේවියයි ආමන්ත්‍රණය කරමි. සොඳුරා මම තී විවාහ කරගනි. සොඳුරා මම තී ආරක්ෂා කරමි. අහෝ ස්වාමී කුල ભેදේ නිසා සිටියේ හැකි විපත් රාශිය. කුල ભેදය අශෝකා මාලා දේවියගේ භූත්‍යාවට බියවි ලංකා ධර්ණී තලය බිරම් කරමින් කුල භේදය පලා දුවති දුක්පා ආශෝකා නෙලන්නේ ලබින් අරන් පුෂ්පා ආශෝකා නෙලන්නේ ලබින් අරන් කදීපේ මහතේ විමානේ යලු කදීපේ මහතේ විමානේ සම්මනංගා සේමා දිස්නා රුධාරේ තුම් තැනි හර්දයේ සම්මනංගා සේමා දිස්නා රුධාරේ තුම් තැනි හර්දයේ ඓතිහාසික කතාවස්තු පදනම් කරගෙන රචිත නාට්‍ය අතර ශ්‍රී වික්‍රම නාට්‍යයේද සුවිශේෂ ස්ථානයක් ගන්නවා ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජ වූ කන්නසාමි කුමාරයාගේ අභිෂේක මංගල්‍ය අවස්ථාව ග්‍රැමෆෝන් නාට්‍ය ශිල්පීන් පැතිර නැගීමටගත් උත්සාහයක් දැන් ජාති ජාති ජාති පිළිමතලව්වේ මහාධිකාරම් තුමා ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය ඇතුළු රට වැසීම් ආර්ය වර්ගයාගෙන් පැවතෙන උතුම් ජාතියක් වූ මහා එංග ශිෂ්ටාචාරයක් ඇති සංහලීය වර්ගයාගේ රජෙක් වීමට ඉඩ ලැබීම ගැන මම ඉතා ආඩම්බර වෙනමත් සමගම පෙර පටන් පැවත එන සිංහල නීතියේ ප්‍රකාර යුතු අයිතුකම් බේරා දැහැමින් සෙන් රට ආණ්ඩු කිරීමට හැකියතාක් වීර්ය වඩන්නෙමි. එසේම ක්‍රියා කරන්නෙමි. තේජරාජ කුල පූජිත කීතදාසප පැගම්බිර රාජරාජ සතු මතන රාජ වික්‍රමී තජ කල්ප තුර සුන්දර ත්‍රිවික්‍රම රාජ පවර රාජමාවෝලේ මඟුල නූලෙල සේවා වාසනා ග්‍රැමෆෝන් නාට්‍ය අතර දැක්විය හැකි එක් විශේෂත්වයක් නම් ඒවා බොහෝ විට ඓතිහාසික පුරාවෘත්ත හෝ ජාතක කතා පදනම් කරගෙන රචනා කොට තිබීමයි. තවත් සමහර විටක ඒවායේ භූමියක අන්තර්ගතය තත්කාලීන සමාජය විවේචනය කරන සුළු වුණා. නූතනයේ ගුවන්විදුලි නාටකවලට මෙන්ම විකට නාට්‍ය, විකට ජවනිකා ආදියටද ඒ යුගයේ වූ ග්‍රැමෆෝන් තැටි මූලස්තම්භක වී යයි සිතන්නට බොහෝ සාධක තිබෙනවා. මහා മന്ത്രി මහරජ ඊයේ සවස මම නගර සංචාරණයට අතුතුකින් යද්දී වාසල් දොරටුවේ තාප්පය කඩා වැටි අතුගේ කකුල බොහෝ සේතුවාල විය. ඊට තොපවග කිය යුතුයි. ඊට වග කිය උත්සා මම නොව තාප්පේසතු ගල්වඩුවා. එසේනම් ඔහු වහාම මෙහි කැඳවනු. යහපති මහරජ ඔපරිසින් සාධන ලැබූ තාප්පය කඩා වැටි මගේ ඇතුගේ කකුල බොහෝ සේතුආලවිය. එබැවින් තොපවදිවත් තුල තියා මරා දැමිය යුතුයි. අහෝ දේවයන් වහන්සේ මරා දැමිය යුත්තේ මාවලෝ බඩහැලියාව. මේක් නිසාද? ඔවුන් සදු කලගදී කට ඇදයක සාදා තිබූ බැවින් නැති අනන කල වතුර වැඩියෙන් දැටි ජීවි අනුනිය ඊට වරදකාරයා මම නව ඔහුය මහාවත්‍රි මහරජ බඩහැලයා වහාන හිගෙන්වලු සොප සාධන කලගෙදිවල කටවල් ඇදේක සාධන දෙමින් මට බොහෝ අලාභහානි පැමිණ තිබේ මහා නරදේවයන්න් වහන්සේ මම කලගෙඩිය සාධන කල ඊට ලක්ෂණ ඉස්සේ කෙතෙනි යන්ට ගියේ මම ආදේශ බැලු බැවින් කලගෙඩි කටවල් ඇදේට සෑදුනේ ඊට වරදකාරී එම ස්ත්‍රීමය මම ගොස් සෑ කැඳවා එමි එම් බලයි ස්ත්‍රිය හී කුමක් නිසා මේ බඩහලයාගේ ගේ ළඟින් ගියේ හිද? දේවියන් වහන්සේ රංකරුවාට මාලයක් සාදන්ට දී තුන් මාසයක් ගත වීය. ඔහු අදවරෙන් හෙටවරෙන් කියමින් මා රවටන්නේය. මම දිනපතා ඔහුගේ ගෙදරට ගියේය. රංකරුවා වහාම වෙහි ගෙන්වව්. තොපි මේ ස්ත්‍රීගේ මාලයක් සාදන්ට බාරගෙන එය නොදී රවටනවාය කියන්නේ සැබෑද? මහරජෝත්තමයන්න් වහන්සේ මට සමා වූ මැනව. ඊට මම වරදකාරයා. മന്ത്രി මහරජ මේ ප්‍රයෝග කාලම් කරුවාව ගැන ගොත් මගේ අතුලවා තලවලින් අන්නවා මරා දමව. මහපති මහරජ ඔව් දේවෙන් වහන්සේ මාගේ මේ දුර්වල ශරීරයට ඇන්නොත් ඇතුගේ දල බිහි යනවා ඇත. ඔබ වහන්සේගේ ඇතුගේ දල බේරා ගන්න කැමති තේක්නම් සංජය කඩේ ඉන්න බඩ මහත මහතඩි මුදලාලිව ගෙන්වා යන මරාද മന്ത്രി මහරජ කඩි ගමින් මුදලාලිව ගෙන්වා ඇතුළව ආන්නවා මරාදමක් යහපති මහරජ Thank you. පැතිරි බලපානවා අල්ලම් මහරෝමියා ලක්ෂේ පැතිරි බලපානවා අල්ලම් මහරෝමියා පීඩා විඳිනේ අකරණයයිතා පීඩා විඳිනේ අකරණයයිතා ලක්ෂේ පැතිරි බලපානවා අල්ලම් නිවරදි වූ අකරණය වරදි වැති නිවරදි වූ අකරණය වරදි වැති ඒ ඩොන් බෙන්ඩික් සහ පෙරිස කැකිල්ලේ රජුගේ නඩු තීන්දුව නම් වූ ග්‍රැමෆෝන් තැටිය. ග්‍රැමෆෝන් නාට්‍ය දක්වා විකාශනය වුණේ ග්‍රැමෆෝන් සංවාද බව අපි මුලින් සඳහන් කළා. මෙවැනි සංවාද තැටි රැසක් 1917 දී HMV ලේබලය යටතේ නිකුත් වුණා. මේවා බොහොමයක් ජාතක කතා හෝ ජනප්‍රවාද ආශ්‍රය කරගෙන රචනා කළ ඒවා වුවත් ස්වාධීනව කරන ලද නිර්මාණද ඒ අතර තිබුණා. මේ ජෝසප් සෙනවිරත්න සමග චාන්දනි. <laughs> work by you work, play by you play. That is the way to marry and happy and ගෑනියෝගේ ඇඟේ කිව්වලු. ඒක හන්දා දැන් මම ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න ඕනේ. සීයේ එමිකම් විජහට ඉක්මනට හනිසට දුවලා පැනලා. සීයේ ටිකක් බලලා පුතා නිවිවල් එක හොරා කන එක. අපේ පිටත් තර අතර පතර විතර අලියෙක් විතර මහත. Serious S E R I O U S serious වැඩේ වැරදුන පණ ගියා හුස්ම ගියා මරණ හෙන ගැහුවා තැන්පිලා ගියා <laughs> නිදා බලාපල්ලකෝ අපේ ජුන්ඩයි හැද්දන් ඉංග්‍රීසි නෝ කියවන්නේ ආ ජුන්ඩයි උඹලගේ ඉංග්‍රීසි කීවීමේ බරපතල් කවට එහා කාමරිත පුතා දියාල් <laughs> මාරියත් පෙරලිලා ගියා නෝ එනිකෝ උඹෝ ඉංග්‍රීසි වල බරපතල් කමක් දන්නේ නැති අන්දම මොහොම කතා කරන්නේ අනේ හැබෑට ජුන්නයි ඔය ඉංග්‍රීසි කීම ඔය තරම අමාරුද? අමාරු හන්දන වෙන්නම් බං. ඔය ඉංග්‍රීසි කතා කරන ලොකු ලොකු මහත්තුරු චීස් පටර ගන්න. අනේ ඉතින් මමත් ඔය බරපතල ඉංග්‍රීසි කතා කරන්න ගොහිල්ලා. දැන් වෙලාවත් එහෙම මගේ වර්ධවත් එහෙම තැම්පුණා. කවුද ඉතින් මට චීස් පටර ගන්න දෙන්නේ? ඒකට කෙනෙක් උඹලා හොයාගන්න ඕක. අපෝයි මඩයි හොයාගන්න ඉන්නේ කෙනෙක් ඔහොම කතා කරනකොට. ඉවසයිද මගේ හම්බ සුන්දර පපුව. මොකද මැනිකෝ දුප්පත් අපිට ලව්වේ පාද. Thank you. නාඩං අනිදුන්නයි නාඩං ඉඳහං ඔබිවදී බඳුනු දැකලා මට පෙනේ දැන් කපුතියට මුණ පෙනේ රතුසි වගේ නෑ අත්තදි සුමිලි කුඩදා දැයි මගේ පපුවේ නෑ නෑ නෑ ප්‍රේම ස්වාමිනේ කෝප නොවි ඉතින් නිමින් සමාදානයේ මගේ ප්‍රේම ස්වාමිනේ වාසනාවන් වාසනාවන් මෙනිකි ඔය අතමාගේ තේරියම් ආදරේ අනිත් අතමාගේ තේරියම් ආදරේ ඔබ හිත එන්නේ නැතිනම් සම්බුදේ ඔය අතමාගේ තේරියම් ආදරේ ඔය මගේ චොකලට් ටොපිය ජෑම් පදවතු බදමේ කර්මිතු මුදේ මොකතු ඔයා මගේ රම් යන ලැන්ඩෝ බොඩි මොඩරේ ඔය අතමාගේ අද පුස්තකාලයෙන් වැඩසටහන ගැමෆෝන් නාට්‍ය පිළිබඳවයි. වැඩසටහනට එකතු වුණා මර්තා පලිහින, පුණ්‍යා කුමාරී ලොකුලියන, චන්දන තිලකරත්න සමග තැටිපටි පුස්තකාලය අධිපති ගුණසේකර රත්නායක. ග්‍රැමෆෝනයේ ආරම්භය සිදුවී ප්‍රචලිත වීම මෙන්ම ග්‍රැමෆෝනයේ නාට්‍ය පිළිබඳව නිෂ්පාදනය කළ පුස්තකාලයේ වැඩසටහන අපි ඔබට ඒ ශ්‍රවණය කිරීමට සැලැස්සුවේ.